භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වතුනි ඔබ හරීම වාසනාවන්තයි ඔබට මේ සවන් දෙන්න ලැබෙන්නේ කලාතුරකින් මිනිසියෙකුට අහන්න ලැබෙන දේවල් ඔබේ ජීවිතේ පුරා ඔබ කෙතකුත් පුවත්පත් බලලා ඇති ඔබ කොතෙකුත් රූපවාහිනී වැඩසටහන් බලලා ඇති නරඹා ඇති නමුත් මේ කිසිවකකින් හැබෑවටම ඔබේ ජීවිතය අවබෝධ කරන යමක් කලාතුරකින් තමයි ලැබෙන්නේ බොවිට ලැබෙන්නේ මේ නිසා මේ වැඩසටහනදී ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතා පිරිසිදු ලෙස කිසිම පෞද්ගලික අර්ථකථනයකට හසු නොවි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒක තමයි ඔබ වාසනාවන්ත. ඉතින් දැන් ඔබ ඉගෙන ගනිමින් සිටින්නේ ධම්මානුපස්සනාවේ පංච උපාදානස්කන්ධ භාවනාව ගැනයි. ඔබට මතක ඇති ජීවතාවේ අපි ඉගැන්වුවා ඔබට රූපය ගැන. රූපය ගැන ඉගැන්වුවා රූපය කිව්ව සතර මා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් කියලා. ඊළඟට ස්කන්ධ කියලා ඉගැන්වුවා ඔබට කාලය හා අවකාශය තුළ පවතින දේ කියලා. එතකොට වේදනාව කියන එකත් කාලය හා අවකාශය තුළ පවතින දෙයක්. සංඥාවක් තියෙනයි සංස්කාරයක් තියෙන විඥානයක් තියෙනයි මේ ඔක්කොම අවබෝධ කරගත යුතු දුකටයි අයිති එතකොට රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය අවබෝධ කරගත යුතු දුකට අයිති එකක් ඊළඟට තියෙනවා වේදනා උපාදානස්කන්ධය වේදනා කියලා කිව්වේ විඳීම පින්වතුනි විඳීම හටගන්නේ මේ ආයතන හයෙන් ඇතිවන ස්පර්ශය නිසා ඒ කියන්නේ ස්පර්ශය මුල් කරගෙන ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ දැන් එහෙමනම් ඔබෙන් ඇහුවොත් යමෙක් විඳීම හටගන්නේ කොහෙද කියලා ඔබට මතක තියෙන්න ඕන මෙන්න මේ විදිහටයි. විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. එමන යම් තැනක ස්පර්ශයක් ඇද්ද එතන තමයි විඳීම. ඊළඟට සංඥා. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. දැන් ඔබ හඳුනාගන්නේ මොනවද? ඇස් දෙකෙන් රූප හඳුනා ගන්නවා. ඒ වගේම ඔබ කන් දෙකෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයින් පහස හඳුනා ගන්නවා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. හඳුනාගන්නේ කොහොමද ඔබ? ඇහෙන් රූපයක් හඳුනාගන්නේ. දැන් ඇහැ තියෙනවා. ඇහැට රූපයක් යොමු වුනහම විඥානය ඇති වෙනවා ඇහි. එතකොට ඇහි රූපය විඥානය එකතු වෙනවා. එතකොට ඔබට රූප පේන්නේ. අන්න එකට කියන ස්පර්ශය කියලා. එතකොට බලන්න ඇහෙන් රූප හඳුනාගත්තේ ඇහි ස්පර්ශය නිසා. කනෙන් ශබ්ද හඳුනාගත්තේ කනේ ස්පර්ශය නිසා. නාසයෙන් ගඳ සුවඳ හඳුනාගත්තේ නාසයේ ස්පර්ශය නිසා. දිවෙන් රස හඳුනාගත්තේ දිවේ ස්පර්ශය නිසා. කයින් පහස හඳුනාගත්තේ කයේ ස්පර්ශය නිසා. මනසින් අරමුණු හඳුනාගත්තේ මනසේ ස්පර්ශය නිසා. එමනම් ස්පර්ශය නිසා මේ හඳුනා ගැනීම හය ආකාර හඳුනා ගැනීමක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඊළඟ සංකාර සංකාර කියන්නේ චේතනා. පින්වතුනි චේතනා ඇති වෙනවා ඇහෙන් දකින රූපය ගැන. ඇති වෙලා හිතින් කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. චේතන ඇති වෙනවා කනෙන් අහන ශබ්දය ගැන. ශබ්දය ගැන චේතන ඇති වෙලා හිතින් කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. චේතන ඇති වෙනවා නාසයට දැනෙන ගඳ සුවඳ ගැන. චේතන ඇති වෙනවා දිවට දැනෙන රසය ගැන. චේතන ඇති වෙනවා කයට දැනෙන පහස ගැන. චේතන ඇති වෙනවා මනසට සිටින අරමුණු ගැන. චේතනා කියලා කියන්නේ කර්මය. කර්මය කියලා කියන්නේ විපාක දීම පිණිස සකස් වන දේ. එහෙමනම් හැම මොහොතකම අපි ඇහෙන් රූපයක් දැකලා චේතනාවක් පහළ කරලා හිතින් හිතනකොට වචනේ ක්‍රියාත්මක වෙනකොට කයින් ක්‍රියාත්මක වෙනකොට විපාක පිණිස සකස් වෙනවා. මේකට තමයි චේතනාව කියලා කියන්නේ. මේකම තමයි සංස්කාරය කියලා කියන්නේ. එතකොට සංස්කාර ඇති වෙන්නේ පින්වත්නි ස්පර්ශය නිසා. ඇහි රූපය විඥානය එකතු වෙන්නේ නැත්නම් ස්පර්ශයක් නැහැ. ඊළඟට විඥානය. විඥානය ඇති වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. දැන් ඔබෙන් කෙනෙක් ඇහුවොත් විඥානය හටගන්නේ කොහෙද කියලා ඔබ පැහැදිලිව මෙන්න මේව කියන්නේ. විඥානය හටගන්නේ ආයතන 6. විඥානය හටගන්නේ කොහෙද ආයතන 6. බුදුරජාණන් වහන්සේ වදාළ ඇහත් රූපයක් නිසා විඥානය හටගන්නවා කියලා. ඒ කියන්නේ ආයතන 6 විඥානය හටගන්නේ ඒක ඇහත් රූපයක් නිසා විඥානය හටගන්නේ හේතු වෙන්නේ විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් පවතින නිසා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. දැන් නාම රූප වලින් නාම රූප ඔබට මතකද? නාම රූප කියලා අපි කිව්වේ නාම කියලා කිව්වේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ. ඔබට මතකද ඒක වේදනා සංඥා චේතනා ස්පර්ශේ මනසිකාර රූප කියලා කිව්වේ පට වියාපෝ තේජෝ ආයෝ කියන සතර මා ධාතුන් හටගත්තු දේ ඒ වයින් තමයි මේ ඇස හැදිලා තියෙන්නේ. නාම රූප වලින්. කන හැදිලා තියෙන්නේ නාම රූප වලින්. නාසය හැදිලා තියෙන්නේ නාම රූප වලින්. දිව හැදිලා තියෙන්නේ නාම රූප වලින්. කය හැදිලා තියෙන්නේ නාම රූප වලින්. මනස හැදිලා තියෙන්නේ නාම රූප වලින්. ඒ නිසා මේ ආයතන හය තුල නාම රූප වලින් හැදෙන දේවල් ඔක්කොම හැදෙනවා. නාම රූප වලින් තමයි හැදෙන්නේ විඥානය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥානය තනියම පවතින්නේ නැහැ. හුදේකලා පවතින්නේ නැහැ. විඥානය තනියම ගමන් කරන්නේ නැහැ. විඥානය තනියම චුත වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ කවුරුරි කියනවා නම් මෙහෙම ආමඤ්ඤත්‍ර රූපාය අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංකාරේහි විඥානස්ස ආගතින් වා ගතින් වා චුතින් වා උප්පත්තින් වා පඤ්ඤාපෙස්සා මේති නේතං ථානං විජ්ජති ලෝකේ කවුරු හෝ කියනවනම් මම රූපයෙන් තොරව විඳීමකින් තොරව සංඥාවකින් තොරව සංස්කාර වලින් ඒ කියන්නේ චේතනා වලින් තොරව විඥානයක් එනවා කියලා හෝ විඥානයක් යනවා කියලා හෝ විඥානයක් චුත වෙනවා කියලා හෝ විඥානයක් වැඩෙනවා කියලා හෝ විඥානයක් උපදිනවා කියලා හෝ ඒක කිසි දවසක වෙන්න බැරි දෙයක්. එතකොට අපිට ඊටාම හොඳින් පැහැදිලිව වැටහෙනවා මේ පංච උපාදානස්කන්ධේ හුදකලා විඥානයක් නැහැ. විඥානය හැමතිස්සෙම තියෙන්නේ රූපෙහි බැසගෙන, වේදනාවේ බැසගෙන, සංඥාවේ බැසගෙන, සංස්කාරයේ බැසගෙන. එහෙමනම් මේ විඥානේ පවතින්නේ එකට රූප වේදනා සංඥා සංකාර කියන හතර සමගයි. ඉතින් මේකදී අපිට ඊටාම පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේක පටලව ගන්නෑ. පටලව ගන්න නැත්තේ මොකද? එයාට ශ්‍රද්ධාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ ගැන. මේ ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි මේ කෙනා මේ ආරම්භයේදී මේ පංච පාදානස්කන්ධ සිහි කරන්නේ. ඊළඟට තියෙන්නේ මේ පංච පාදානස්කන්ධ හටගන්නේ කොහොමද කියලා සිහි කිරීම. පින්වතුනි පංච පාදානස්කන්ධය හටගන්නේ පටිච්ච සමුප්පාදයේ තුල. දැන් සතර මහා ධාතුන් හටගත් රූපේ රූප උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ ස්පර්ශයෙන් හටගත්තු විඳීම වේදනා උපාදානස්කන්ධයක් බවට හැදෙන්නේ ස්පර්ශයෙන් හටගන්නා සංඥාව සංඥා උපාදානස්කන්ධයක් බවට හැදෙන්නේ ස්පර්ශයෙන් හටගන්නා චේතනාව සංස්කාර උපාදානස්කන්ධයක් බවට හැදෙන්නේ නාම නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඥානය විඥාන උපාදානස්කන්ධ බවට හැදෙන්නේ පටිච්ච සමුප්පාදයේ තුලින් එහෙනම් අපිට ඉතාම පැහැදිලිව පේනවා මේ පටිච්ච සමුප්පාදයේ සකස් වෙන තාක් කෙනෙකුගේ ජීවිතයක් තුළ පංච උපාදාන ස්කන්ධය පවතිනවා. පටිච්ච සමුප්පාදේ සකස් වෙන තාක් පංච උපාදාන ස්කන්ධය පවතිනවා නම් පංච උපාදාන ස්කන්ධය යනු අනිත්‍ය දෙයක්. ඒ කියන්නේ රූපයත් අනිත්‍යයි, වේදනා, සංඥා, සංකාර, විඥාන අනිත්‍යයි. මේ ගැන ඔබට සරල උදාහරණයක් මා කියන්නම්. දැන් අපි කියමු 12 මහේ පහන. දැන් ඔබ දන්නවා 12 මහේ පහන. දැන් දොළොස්මහේ පහන කියලා කියන්නේ මාස 12ෙම ඇවිලෙන පහන. එතකොට අපි ජනවාරි මාසේ පහන දිහා බලනකොට පහන පත් වෙවි තියෙනවා. මැයි මාසේ බලනකොටත් පහන පත් වෙවි තියෙනවා. දෙසැම්බර් මාසේ බලනකොට පහන පත් වෙවි තියෙනවා. එතකොට පත් වෙවි තියෙන්නේ අනිත්‍ය වූ පහන් වැටි. අනිත්‍ය වූ තෙල්. එතකොට දැල්වි දැල්වි තිබෙන්නේ අනිත්‍ය වූ පහන් සිලක්. නමුත් මේක අවුරුද්දම පත්තු වෙන නිසා කෙනෙක් කිව්වොත් මම ජනවාරි මාසේ මේ පහන් සීල දිහා බැලුවා එතකොටත්පත් වෙනවා. මැයි මාසේ මම මේ පහන් සීල දිහා බැලුවා එතකොටත්පත් වෙනවා. දෙසැම්බර් මාසේ මම මේ පහන් සීල දිහා බැලුවා එතකොටත්පත් වෙනවා. එහෙනම් මේ පහන් සීල නිත්‍ය එකක් කියලා ඒක සම්පූර්ණ අනවබෝධයකින් ඇතිවෙච්ච වැරදි මතයක්. මොකද හේතුව තෙල් වැටි මාස 12ම දාපු නිසායි පහන් සිලපත් වේ තිබුණේ. ඒ වගේ මේ විඥාණය පංච උපාදානස්කන්ධය තුල ක්‍රියාත්මක වෙවි භව ප්‍රයත්නකට සකස් වී දිගින් දිගට මේ ආවේ මේ ගමන ස්ථිර විඥානයක් භවයෙන් භවයට මාරු වෙවි ගිහින් නොවේ. පටිච්චසමුප්පාදය දිගින් දිගට පැවතිච්ච නිසා පංච උපාදානස්කන්ධයක් හැදීමෙන් එහෙමනම් අපිට ඊටාම පැහැදිලිව පේනවා මේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ පටිච්චසමුප්පාදේ. මේ පංච උපාදානස්කන්ධය හැදෙන එක නවතිනවා පටිච්චසමුප්පාදේ නැවතිච්ච ගමන්. ඒ කියන්නේ අවිද්‍යාව මුළුමනින්ම ප්‍රහාණය වෙච්ච ගමන් චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ වෙච්ච ගමන් එතන ඉඳලා පටිච්චසමුපාදේ ඉවරයි. එහෙනම් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ධම්මානුපස්සනාව වඩන්නේ ආවට ගියාට නොවේ. ඒකනා පටිච්චසමුප්පාදයේ තුලින් පංච පාදානස්කන්ධය ඇතිවන ආකාරය දකිනවා. ඒ වගේම පංච පාදානස්කන්ධය නිරුද්ධ වීම දකිනවා. පංච පාදානස්කන්ධය නිරුද්ධ වෙන්න හේතු වෙන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා නොපිළිගැනීමෙන් සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූප වෙන ගුලියක් වගේ කෙනෙකුට අවබෝධ වුණා නම් ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙනෙකුට අවබෝධ වුණා නම් දීබුබුලක් නැසී යන දෙයක්. ඒ වගේ අවබෝධ වුණා නම් ස්පර්ශයෙන් හටගන්නා සංඥාව කෙනෙකුට අවබෝධ වුණා නම් මිරිඟුවක් වගේ. ස්පර්ශයෙන් හටගන්නා චේතනා සංස්කාර ඒකේ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර ඒවා පින්, පව්, ධාන ධාන වලින් ආදී ඇති වෙන කර්ම මේවා ගැන කෙනෙකුට අවබෝධ වුණා නම් කෙනෙකුට මේ අරටුවක් හොයාගෙන ගියපු කෙනෙක් අරටුව අඳුන ගන්න බැරුව කේල් ගහක පට්ට ගලවනවා වගේ කියලා ඊළඟට කෙනෙකුට නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා වූ විඥානයේ අවබෝධ වුණා නම් මායාස රූපී දෙයක් හැටියට ඒ කිව්වේ මැජික් කාර්යයේ කතරමං හදියේක මැජික් පෙන්වනවා වගේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තුල පෙන්වන මේ විඥානයේ මැජික් ටික ගැන පේනවා නම් අන්න ඒකේනා පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා ඒ පිළිගන්නේ නැතු වෙනවා. ඒක නොපිළිගැනීම තුල ඒ කෙරේ බැඳෙන්නේ නැතු වෙනවා. ඒ කෙරේ නොබැඳීම තුල ඒ කෙරේ තියෙන ඇල්ම නිරුද්ධ වෙලා යනවා. ඇල්ම නිරුද්ධ වීම තුල ඒ මුල් කරගෙන භවය හැදෙන්නේ නැතු වෙනවා. ඒ කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? උපතක් හැදෙන්නේ නැති වෙනවා. එතකොට මේ පටිච්චසමුපාදේ සම්පූර්ණයෙන්ම කැඩී වෙනසී යනවා. මෙයා නිදහස් වෙනවා. මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධ භාවනාවේ විග්‍රහ වෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හුදකලා තැනකට ගිහින් මේක බලනවා. විමසා බලනකොට මෙයා අවබෝධ කරගන්නවා මේක අනාත්මයි කියලා. අනාත්මයි කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියන එකයි. තවදුරටත් පැහැදිලි කළොත් අයිතිකාරයෙක් නෑ කියන එකයි. සතර මා ධාතුන්ගෙන් හටගත් රූප සතර මා ධාතු වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා විදීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා හඳුනා ගැනීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා චේතනා ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඥානේ නාම රූප වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. එහෙනම් මේ හේතුන්ගෙන් හටගන්නා ඵල හේතු නැතිවීමෙන් නැති වෙන ධර්මතාවයෙන් යුක්ත දෙයක්. මෙන්න මේ අවබෝධය එයාගේ ජීවිතයට ඇතුළු වෙනකොට ඒක නා අනාත්මයක් දකිනවා. එහෙනම් පංචපාදානස්කන්ධය මම කියලා ගන්නෙ නෑ මගේ කියලා ගන්නෙ නෑ මගේ ආත්මය කියලා ගන්නෙ නෑ ඒකෙන් එයා නිදහස් වෙනවා දැන් බලන්න පින්වතුනි මේ සතර සතිපට්ඨානය තුළ මනාකොට සිහිය පිටවා ගන්නට දක්ෂ වීමෙන් කෙනෙකුට කොයිතරම් නිදහසක් භුක්ති විඳින්න පුළුවන්කම තියනවද මේ නිසා මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන එයාගේ ජීවිතයේට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා